දැයි ශීල දිනාටම තෙරුවන් සරණයි අපි මේ අවස්වරුවේ සතිವಾರේ පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේක අපිට පැයක පමණ කාලයක් ලැබෙනවා ඒකයක් මේ ලිඛිත ප්‍රශ්න අනුව කරගෙන යනවා අතරමඟදී කියන කරන දේවල් තියෙනවා කර්මකල ඉදිරිපත් කරන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගරු ස්වාමීන් වහන්සේ කරුණාකර උදීවේ ඥානය අවබෝධ කරගන්නේ කෙසේද කියා පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි මේ වගේ ප්‍රශ්න වලට මම ලේසි උත්තරයක් හොයාගත්තා මොකද්ද දැන් ඉන්න දැන කාට හරි කියන්න පුළුවන් නම් කියනවා එතෙල්ල යන පාර. නිකාං අරෙන් මෙන් කෑලි දාන්න පටන් ගත්තට මම කතා කරලා ඉවරයක් නැහැ. කවුරු හරි මේක කියනවා නම් මම දැන් ඉන්නේ අසවල් ඥානේ කියලා එතෙල්ල මෙතෙන් යන පාර මට කියයි. දැන් කොතනද ඉන්නේ දන්නේ නැතුව මේ වගේ කියනකොට ඒ ප්‍රශ්න විසකෝ. ඒ නිසා කවුරු හරි කියනනම් එක්ක ඉදිරිපත් වෙලා මට කියන්න දැන් භාවනා කරනකොට මොකද්ද වැටෙන්නේ කියලා. එතකොට මට පුළුවන්. එහෙම නැතුව නිකන් අර ඥානේ මේ ඥානේ කියලා ලයිස්ට් ලියලා කියුවට මේක නිකන් මුලින් නමක කලයකට වතුරක් කරනවා. මේක අපි මූලධර්ම ඉගෙන ගන්න වෙලාවක් නෙමෙයි. Tamange ප්‍රායෝගික தත්ත්වය තියෙන தත්ත්ව විස්තර කරලා තිබුණොත් අඩු ගානේ ඒ පුදුරට අදාළ දෙයක් කීත හැකි නැත්නම් මේවා මේ ඕන තරම් පොත්වල සඳහන් වෙලා තියෙනවා. ප්‍රායෝගික පැත්ත ඕනේ නම් Tamange தත්ත්වය හෙලි කෙරුවොත් කීත හැකි උට. නැත්තම් කරනවා. ආනාපානේ සංසිධීකන කරන සිටින අවස්ථාවක ඊටාම සැප අවස්ථාවට යයි. මේ නිින්ද විය හැකිද නැත්නම් කුමක්ද කරුණාකර පහදා දෙන්න. මේකට මේ වගේ සංසිද්ධියන යනවනම් දෙන්නේ මේ ප්‍රශ්නෙමට උත්තරේ තමයි අනිත් දවසේ මේ විදිහටම සංසිද්ධියකට අවශ්‍ය කරන අනුග්‍රහ දක්වන්නේ කියලා. ඒ කියන්නේ ඒකට උදව්පකාර වෙන தත්ත්වේ බලලා ඒ සෑම තැනකදීම චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස අවදීන් ඉඳලා හැරීගෙන එනකොට සංසිීගෙන එනකොට වෙනදට වැඩි සතියෙන් ගත කරගෙන හිටියොත් මේ මේක අරමුණෙන් පිටට ගිහිල්ලා හිත පිට යෑමක්ද නැත්නම් අරමුණ ඇතුළට ඇදගෙන වැටිලා අවස්ථා පැහැරීමක්ද කියන එක දැනගන්න. ඒක නිසා මේකට කෙටි උත්තරේ තමයි අනිත් දවසේ ලෑස්ති වෙලා යන්න. මේ தත්ත්වේ එන தත්ත්වයට හදලා ෆ්ලෑෂ් වෙලා ගිහිල්ලා දුවට විස්තරතුව බලන්න ඕනේ. බලනකොට බලනකොට තමන් ඉස්සල්ලාම දවසේ ගමනක් යනකොට අතනින් මෙතනින් අහගෙන නියමතයන්ටපත් වෙච්චාම සතුටක් තියෙනවා. ඊට පස්සේ ඒ පාරම කීප වතාවක් ගිහිල්ලා තව කෙනෙකුට වරදින්න නැතුව එතෙන් යන්න පාර කියලා දෙන්න පුළුවන් එනකොට තව සතුටක් ඒ දෙකම ලැබුණාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේ පාර පිළිබඳව අපිට වශීතාවයක් තියෙනවා. මේ වෙලාව තියෙන ඉස්ලාම් පාර හොයාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් තියෙන මේ පාරේ නැවත නැවත ගිහිල්ලා අනික් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් තරමට මෙන්න මේකෙදි මෙහෙම වෙනවා මේකෙදි මෙහෙම වෙනවා කියලා හොඳට බලාන යන්න පුළුවන් නම් අපි ඒකට වශී කරනවා කියන ඒ නිසා අනිත් දවසේ සූදානම් වෙලා යන්න ගියාට පස්සේ තව කියලා දෙන තව කෙනෙක් කියලා දෙනවට වැඩිය Tamandම ඒක හොඳට මේ වටහා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ. දැන් සතුටු වෙන්න පුළුවන් Tamante එකට පින තියනවා කියලා. කරුණී ස්වාමීන් වහන්සේ විඥානයේ නිසා නාම රූපය ඇති වෙන බවද නාම රූප නිසා විඥානය ඇති වෙන බවද දේශනාවල කියවෙනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන නාම කොටසද රූප රූප කොටස කියලා දක්වා දේශනා ඇත. තවද පට ව්‍යාපෘතිජෝ වායෝ ආකාශ රූප කොටසද විඥානයේ නාම කොටසට දක්වා ඇත. මෙසේ විඥානයේ නාම කොටසට අයිති නම් එයින් නාම රූප හටගන්නේ කෙසේද? මේ පැටලී සහිත නිසා පහදා දෙනෙමේ නිතා යටහත් විලා සිටිමි. ඒක මේ පටලවිල්ලක් බව නම් පිළිගන්න වෙනව ඇත්තමයි. නමුත් එහෙම මේ තර්කයෙන් හෝ සුත්තමේ ඥානෙ විසඳගන්න බැරි ගතියක් තියෙන්නේ. නමුත් උත්සාහයක් වශයෙන් කියනවා උත්සාහ කරගෙන දර්ශනයක් වශයෙන් හොඳට පිරිසිදු කණ්ණාඩියක් අරගෙන ඒකේ තමන්ම බලනවා. එහෙනම් තව කෙනෙක්ගේ හරි කණ්ණාඩියේ පිළිඹු දිහා බලනකොට ඒ පිළිඹුවේ පේන දේ පනසිනා වගේ තමයි පේන්නේ. මොකද මේ පිළිඹුව ඔක්කොම අර ඒ පුද්ගලයාගේ අංග චලන පෙන්වනවා. නමුත් ඥානයේ කියන කෙනා දන්නවා මේක පිළිඹුවක් පමණයි පණ තියෙන වගේ පෙන්වට ඒකේ ඇත්ත කයක් හෝ රූපයක් හෝ පණක් නැහැ. ඒ නිසා ඒක මේ කණ්ණාඩිය මේ තමයි වස්තුව මේ තියෙන්නේ පිළිබිඹුව කියලා දැනගත්තොත් ඒ පේන පිළිබිඹුවේ නාම රූප දෙකම තියෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඇත්තේ නැහැ. මේක දන්නේ නැති රිලවා ඒක අල්ලන්න හදනවා. කණ්ණාඩියක් තියලා ඒක හැපැත්තේ සතෙක් ඉන්නවයි කියලා අල්ලනවා. අපිටත් මේ මේක තේරුම් ගන්න බැරි වෙච්චාම රිලවට වෙන දේ තමයි පේන්නේ අපි දිහපැත්තේ තියෙන එක පණ තිනවා කියලා තමයි රණ්ඩුව ගෙනියන්නේ ඒක ඇත්තම පණ තින දෙයක පිළිමිබුවක් නමුත් ඒකේ තියෙන්නේ මායාව ඒකේ තියෙන්නේ හුදු පිළිමිබුව කියන වචෙන් තමයි ඒකට තියෙන හොඳම වචනේ ඉතින් ඒ නිසා පිළිමිබුවත් හරියටම ප්‍රകൃතිය වගේම පේනවා කන්නඩිය හොඳ නම් නමුත් ඒක හොඳට දැනගන්න ඕනේ ඒකේ ඒ නාම රූපේ කවදාකවත් පණ නැහැ වතුරක් දිහා බිලා බලනකොටත් ඕක සිද්ධ වෙනවා. ඒ වගේ සමහර තැන් තියෙනවා මේ වගේ මේ පෙන්නන පටලවිල්ලට නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් බලලා හිතා ගන්න ඕනේ මේ විඥානය කියලා කියන්නේ වගේ පිළිබිඹු කරන දෙයක්. ඒ විඥානයේ විහිං එළියට ඇති කරන දේවලුත් තියෙනවා, එළියෙන් ඇතුළට ගන්න දේවලුත් තියෙනවා. මේ දෙක අතර තියෙන යොසුළු භාවය නිසා යමක් පිටින් අරගෙන විඥානය අවබෝධ කරනවද නැත්නම් විඥානයේ තිබුණ දේ පිටට ප්‍රක්ෂේපණය කරනවද කියන එක අල්ලන්න බැරි තරම් සියු. එනිසා අපි දකින්නේ අපි හිතාගත්ත හිතලුවක්ද නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියලා තේරුම් ගන්න බැරි කමට දෙවෙනි දර්ශනේ තමයි හීනේ. හීනේදී අපි ඇත්ත වශයෙන්ම ජීවත් වෙනවා. හීනේ ඇත්තක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. නැගිටිනාට පස්සේ දන්නවා හැබැයි මේක හීනයක් කියලා. හීන වෙලාවේදී අපිට පුළුවන් නම් හිතන්න මේක හීනයක් බව අවදි වෙන්න පුළුවන් කියලා ෂඩවිඥාව හම්බ වෙනවා එහෙමනම්. මොකද අපිට හීනෙන් උඩ යන්නත් පුළුවන් වතුර ගිලෙන්නත් පුළුවන් දිබ්බ සෝක දිබ්බ ජාක ඔක්කොම තියෙනවා. එකම දේ වෙලා තියෙනකට අවදි වෙන්න බෑ. ඉතින් බුදුරජාණන්සේ පෙන්වන්න දන්නේ අන්න ඒකට අවදි කරවන්න හදනවා සතිය තුලින් මේ විඥානය කරන මායාවට ඉතින් මේක පටලවිලක් තමයි නමුත් ඒක මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින්ම විසඳන්න පුළුවන් ලීචි පටලවිලක් නෙවෙයි. ඒක වුණොත් පටලවිල්ල බේරුණොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම පසුව වෙනස් කරන්න බැරි වැරද මේ වෙනස් වීමකට ලක් කරලා තමයි අවබෝධය සිද්ධ වෙන්නේ අනෙකුත් ඒ වගේ පොඩි එකක් නෙවෙයි ඒ නිසා ඒකට හොඳම නිදර්ශනය තමයි මහා නිදාන සූත්‍රයේ ඒකෙදි ਸਰවචනංශ මේ ප්‍රශ්නේ අරගෙන පුළුවන් තරම් පෙන්ලා දීලා කියනවා යම් කිසි කෙනෙකුට මේක තේරුනොත් ඒ පුද්ගලයා ආර්ය භාවයට ගිහිලා තමයි නතර වෙන්නේ පු탁ජන මේ ඉඳගෙන තේරිච්ච කෙනෙක් නැහැ තේරුම් යනවා කියන එක පු탁ජන භාවයට ගෝචර ගෝචර දෙයක් නෙවෙයි ගරුතර ස්වාමීන් වහන්සේ දිනක් සක්මන් භාවනාවේදී සිටි දෙපායයි මම අඩියක් පමණ උඩින් සිට ඒ දෙස බලා සිටිනක් මේ දැනුනි. ඊට ටික දිනකට පසු පිඟන් හොදමින් සිටියේදී දැන් පිඟන් සෝදයි මට අඩියක් පමණ උඩින් සිට ඒ දෙස බලා සිටියෙමි. කාර්නිකෝ පෙරද මේ පහදා දෙනෙමින් ඉල්ලා සිටිවි. මේක සාමාන්‍ය ත්‍රිපිටකයේ වචන වලින් කියනවා නම් යන් দূරේ සම්තිකේවා කියලා සමහර වෙලාවට කරන වැඩේ නිමග්න වෙලා එහෙම ඉඳලා පේනවා. සමහරවල් දුරක ඉඳලා බලා ඉන්නා වගේ පේනවා. ආස්වාස් ප්‍රසවාසත් මේ වගේ වර එක ඈත් වෙනවා ලඟ වෙනවා. තමන්ම කෙරුවට තමන් වෙන පැත්තක ඉඳලා ඈතින් ඉඳලා බලනවා වගේ පේන්න පටන් අර ගන්න මේ ඔක්කොම මේ එක එක ආකාර පඤ්ඤාති කියලා කියනවා. ඒක නිසා ආස්වාස් ප්‍රසවාසී පවා මේ සක්මණිත් හොඳයි. ආස්වාස් ප්‍රසවාසී පවා ඒ දුර දැක්ම සහ ළඟ දැක්ම කියන දෙකම දැකලා තිබ්බොත් ඒක දැකීමේ පිරිච්ච භාවයක් ඇති කරනවා. දැකීමේ සන්තුෂ්ටිකමක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් මේක සැක කරන්න හොඳ නැහැ. වෙන්න පුළුවන් දෙයක් විදියට නැවත නැවතත් මේ කියන්නේ විශේෂයෙන්ම මේ වගේ වෙනකොට තේරෙනවා හොඳ සතියක් හොඳ සමාධියක් තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් නැවත නැවත එන විදියට තමන්ගේ ඉරියව් ආහාර පාන සප්පාය කරුණු සලසලා දෙන්න කියන එක තමයි අහලා නැතුණත් ඒකට දෙන්න තියෙන උත්තරේ. ආනාපානයේට හිත යොදමින් ආයතන හයම හිත මිදී ඉන්නා විට සියුමු සිටින් ඉන්න පුළුවන් වෙනවා. ඒ ටික වේලාවක් ඉන්න විට වේදනාව දැනෙනවා. ඒිට කුමක් කළ යුතුද යන්න පහදා දෙනමින් කවුරුන් ඉලා සිට අද බණේ තිබුණේ එහෙම වෙලාවට වේදනාව ආවට ඒ වේදනාව පිළිබඳව විඥානේ පහළ නොවේවා කියන අදහසින් වෙන දෙයක් වෙනවායි වේදනාවක් කියලා නෙවෙයි ආවේ. වේදනකට කලියුත්තකුත් පාලනකින් කරන්න පුළුවන්කමකුත් නැහැ මේක අනාත්ම දෙයක් තියෙන්නේ. ඒක නිසා මේ අනුන්ගේ දෙයක් වාගේ උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ශල්‍ය කර්ම කරන වෛද්‍යවරුන්ට මේ මතක් කරනවා ඒ ලෙඩාගේ වේදනා හඳුනගන්න යන්න එපයි. ක්ලිනිකලි ඩිටැච්ඩ් ඩේ කියලා තියෙනවා මේ දෙදකන් දොස් තමන්ගේ දෙදාගේ මොකද ඒක අඳුරගත්තොත් තමයි හැඟුම්බර වෙන්නේ නිසා අන්න ඒ වගේ වේදනාවක් එනකොට ඒකේ අර ඩිටැච්මන්ට් එක පොඩ්ඩක් වෙන කෙනෙක්ගේ වේදනාවක් වගේ බලන එක එහෙම නැත්නම් ඒක තව පැත්තකින් කියනවා එතකොට මේ මතුවෙන වේදනාවල මේ මුල මේ මැද මේ අග කියලා බලන්න අනුන්ගේ කෙටෙක් වගේ කියන එකම තමයි එතකොට මේ භාවනාව රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට සියුම් දේවල් වලට මාරු වෙන වෙලාව ඒ වෙලාවේදී චේතනා කිසිත් පහළ නොකර කයෙන් හිතින් වචනයෙන් සම්බන්ධ නොවි තියෙන දේ එන හැටියට බලන එක නැත්තම් මුලමදාක බලන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ වරියන්ක විනාඩි 30ක් 40ක් පස්සේ ගියාට පස්සේ වෙන වැඩක්. හුඟක් කල් භාවනා කරලා සෑහෙන දුරට සතිය වඩාගත්ත කෙනෙකුට අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා ඒව දිහා මේ අනුන්ගේ දෙයක් විදිහට බලනවත් ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව පැමිණේවා කියලා හිතන්නෙත් නැතුව වේදනා හෝ සංඥා හෝ සංස්කාර හෝ ඉනකොට මුලැමැදාග බැලීම තමයි සාමාන්‍යයෙන් විපස්සනාට නංගනවා කියන එකට කියන තියෙන තවත් වචනයක්. ඒ නිසා මේ වේදනාවේ මුලැමැදාග බැලීම තමයි හොඳ. ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී ආස්වාස ප්‍රසවාස වෙන්කොට හඳුනා හඳුනා ගනිමින් ඒ වාගේ සටහන් වශයෙන් හුලඟින් අනින්නාක් මෙන්ද ප්‍රස්වාසයේ එය ගැළවී යන්නක් මෙන් දැනේ. ක්‍රමයෙන් ඒව සටහන් වෙනස් වී යන ආකාරද වැටේ. ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳින් දකිමින් එය සිතත් සමග තැම්පත් වන සියුම් බැවින් අතිසියුම් බවට පත්වන අයුරු දැකත හැකිය. ආශ්වාස ප්‍රශ්වාස ආරම්භන හොතේ චංචල කම්පන ස්වභාවයක් බාටත් බවත් ඒ වායු පොට්ටබ්බ ධාතුව බවත් අනෙක් ධාතු සමග රාශි වීමෙන් පවතින රූපයේදී ආකාර විකාර දකින්නේ දකින්නේ විඥානයේ බවද නාම රූපයේ ඇති වෙන තියා බව දැනගත හැකිය. මේ දැනුම ප්‍රත්‍යක්ෂද්ද මෙනෙහි කිරීමක්ද යන්න පිළිබඳ සියුම් සැකයක් මතුවේ මේ සම්බන්ධව උපදෙස් බලාපොරොත්තු වේ. මේ වගේ දෙයකට ඇසුර ලැබුණා නම් ඒ තමයි චින්තාවේ වෙන්න පුළුවන් නැත්නම් ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. ඒකම නැවත නැවත බලන සුළු ගතියට කියනවා අනුපස්සනා කරනවා කියලා අනුව බලනවායි කියලා ඒක තමයි භාවනා කියන වචනේ අර්ථේ ඉස්ලාම ආශේවනය කරන ඇසුරු කරන එකට භාවනා කරනවා. ඒ தත්ත්වේ අපි කියනවා සිද්ධි කරනවායි කියලා. මන්ත්‍රයක් නම් ජප කරනවා. කරගෙන කරගෙන ඉන්නකොට තමයි තේරෙන කොච්චරක් දුරට මේක හිතලුවද්ද කොච්චරක් දුරට ප්‍රත්‍යක්ෂයක්ද කියලා. ඊට පස්සේ ඒක තමයි හිතසුව දෙන දෙයක් නම් ඇබ්බැහියට යනවා. එතකොට කියනවා බහුලීගත කරනවා. බහුලීගත කරනකොට සාධාරණීකරණයක් අවශ්‍යත් නැහැ. සැක පහළ වෙන්නෙත් නැහැ. ඒකේ සැපය නිසා ඒකේ තියෙන පව් අඩුකම නිසා එහෙම නැත්නම් සම්පත්‍ති කරගතිය නිසා වෙන්න පටන් ගන්න. ඒ නිසා මෙතන ආශේවනයේ ඉඳලා භාවනාවට යන තැන සුසු පරිසරය සකස් කළා දීලා දහස්වරක් දකින්න දෙන්න කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඒක යෝගාවචරයා කැප වෙන වෙලාව, කැප වෙන වෙලාව තමන්ගේම අත්දැකීම් මත ඉඳගන්න. කලින් ධර්ම දේශනාවේ අවකාශයේ අවකාශය anu නිවනද මේ කරුණාවෙන් පැහැදිලි කර දෙන මැනවි රූප ධර්ම පැත්තෙන් බලනවා රූප ධර්මයෙන් ගෙවා දැමීම කියන්නේ නිවන තමයි. නමුත් අපි මේ නිවන විවිධ පැති වලින් නියෝජනය කරන්න හදනවා. ඒ මේ වගේ එක වචනෙන් පුංචි කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා උපමා උපමා මේ උපමේ සංසන්දනය. ඉතින් මේ උපමාවක් දීපු ගමන්ම ඒකෙන් තේරුම් ගන්නට වැඩිය පටලවා ගන්න නම් පප්පල. මොනවා හරි මේක කියලා කිව්වහම ඒක අනු පටලවා ගන්න තියෙන හැම පැත්තම පටලවා ගන්න. මේක කියන්නේ මේ බේරුමක් කරලා දෙන්නේ. නමුත් අනිත් පැත්තට හරව ගන්න. ඒක නිසා මේ මේකෙන් තමයි උනන්දු උනන්දු ඇති කරන්න පුළුවන්නේ හිතාගන්න බැරි දෙයක් කියනවා. කියපු ගමන් ඉතින් තමන් කල්පනා කරනවා. කල්පනා කරලා ඉතින් සමහරව හරි පැත්තට ගා ගන්නවා. සමහරව අර මෝඩ වඩුව ආයුධත් එක්ක පොරපදනවා වගේ හැම නිදර්ශනයත් එක්කම මේ පැටලෙනවා. ඉතින් ඒක සමහරලාට අන්තිමට රට රාජ්‍ය වලත් පැතිරෙනවා මේ නිවන කියන්නේ අවකාශය කියලා කිව්වා. මේ ත්‍රිපිටක වෙනස් කරන්න හදනවා. නානා අප්‍රදේවල් කියන එක. ඒතකොට කියන්නවනේ මේක මේ උපමාවක් මේ තියෙන්නේ. ඉතින් ඒක තේරුම් බේරුම් කරගන්න කන්න බැරි නම් අමාරු. කියන්නේ ඒක නිසා ඇහුවොත් එimhe රූප ධර්ම පිළිබඳව උපමා මාර්ගයෙන් කියන්න තියෙනවා නම් රූප ධර්මගේ ගෙවා දැමීම තමයි ගෙවා දැමීම තමයි අවකාශයට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් වෙනසකට අහු වෙන්නේ නැති නිවන වගේ දෙයක් තමයි අවකාශයේ රූප පැත්තේ. කයක් ඇත යන සංකල්පයනෝ භාවනාවට ඉඳ ගනිමු. එසේ දිගටම කරගෙන යෑමේදී සිරුරේ හිස් බව දකිමු. ඒ උච්ඡේදවාදයෙන් සාස්වතවාදයට යෑමක්ද මේ ගැන පැහැදිලි කර දෙමින් දෙපා නම් ඉල්ලමින් යන මේක ඇත්තට කියනවා කියන්නේ සාස්වතවාදී උච්ඡේදවාදයට යනවා ඇත කියන තැන ඉඳලා නැත්තන්ට යනවා ඉතින් මේක එක දවසක් වෙන්නේ කරන්නේ ලක්ෂ වාරයක් කරනකොට හිතේ සිදුවෙන දේ තමයි භාවනාව කියලා කියන්නේ හිත වැඩෙනවා එක සිද්ධියක් එකවරේ පෙන්වුවා තමයි සැක තියෙන්නේ ඒ කරන විනිශ්චයකට ගන්න බැරි මේක ලක්ෂ වාරයක් පෙන්නකොට හිතට හොඳ ඉඩක් හම් වෙනවා තමන්ට මන අපේ තෝරගන්න. ඒ නිසා සස්සතවාදීන් ඇත කියන තැන ඉඳලා නැත කියන තැනට යොමු කරවීමක් වගේ තමයි පේන්නේ. ආශ්වාසයේ මුලැමැදාක බලන නිසා ඔබ වහන්සේ දේශනා කරන ලදී. ප්‍රශ්වාසයේදී එසේම කළ යුතු බව වැටුණි. මේ දෙතනදීම මුලැමැදාක බලන අයුරු පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටි. ඒකෙදි කියන්නේ මේ මුරකාරී කීට්ටුවේ ඉඳගෙන තමන් වැඩ කරන ආයතනෙ පෙරහැරක් යනකොට මේ මුල මේ මැද මේ අග කියන බලනවා වගේ ඇතුළේ යන හුස්ම දිහා පටන් ගන්න තැන මැද අග බලන්නේ කියන එකයි. ස්වාමීන් වහන්සේ පිම්බි මහැකිලිම මෙනෙහි කරන මම ඒ දෙක <coughs> සංසිදී හිස් බව බලාගෙන සිටීමේදී ගැඹුරු ආස්වාසයක් ගන්නවා පිම්බි මහැකිලිම කියලා වෙන්වන කියන වෙලාවටත් එසේ පවතිනවා නැති වෙලාවට එම ගැනීම චිතාමතා කරන එකක් නොවේ මේ ගැන ඔබ වහන්සේගෙන් විස්තරයක් බලාපොරොත්තු වෙමු මේක සාමාන්‍යයෙන් මේ සම්මුති කායික ක්‍රියාවලියක් හොඳට tempat වේ කෙනෙකුට නිකන් සුවාසයක් ගිහිල්ලා එහෙම මේ ගැඹුරකට වැටෙනවා ඉතින් ඒක හිතේ වැඩ පිළිවෙලක් සමාවෙන්න මේ කයේ tempat වෙන වැඩ පිළිවෙලක් ඒක බලනවා මිසක කරන්න යන්න එපා ඊට පස්සේ ඊටත් වැඩිය tempat තැනකට යනවනම් ඒක ධෛර්ය කරගෙන මේ එකෙන් ප්‍රයෝජනය අරගෙන ලාභය අරගෙන ඉස්සරට යන එක තමයි කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පැයක් පමණ පැයක පමණ ආනාපාන සති භාවනාවෙන් පසුව එම පර්යාංකයේම මිනිත්තු 10ක් පමණ භාවනා පිළිබඳ පසුවිමරු ඉවරමක් කිරීම පුරුදු වී සිටිමි. භාවනා කාලේදී සතිය පැවතුන ආකාරයත් විසිතිකී අවස්ථාද නැවත සීපත් කොට ඒ අත්දැකීම් දෙවන පරියන්කයට උපයෝග කර ගැනීමට කටයුතු කරමි. භාවනා සමයේදී අරමුණ වෙනස් වී ගිය ආකාරයේ සතිය හා සමාධිය වෙනස් වීම අනිත්‍ය බවද ඒ නිසා දුක ඇති වන අරුද ඊට හේතු සමුදය තෘෂ්ණා බවත් අරමුණු සහ සතියේ තැන්පත් වීම තදංග නිරෝධ බවත් ඒ සඳහා එකම මාර්ගය මේ බවද නුවණින් විමසමි. මේ පසියුරු පිළිබඳ දහස් ප්‍රකාශ කරන මේ ඉල්ලා සිටිමි. මම ඉල්ලා සිටිනවා පුළුවන් නම් නොකර ඉන්න උත්සාහ කරන්න කියලා එදාට තේරෙන්නේ. කරන එකේ කිසියම් පඬිතුකමක් දක්ෂකමක් නැහැ. මේක කියන්නේ අර හරක් වමාරා කන කතාවක් තියෙන්නේ. දවල්ට කාලා හැන්දෑවට වමාරා කන ඒක කරන්න දෙයක් නැහැ, කෙරෙන දෙයක්. අයිතිවාසිකම් කියන්නේ බවකට. අයිතිවාසිකම් කියපු ගමන් මේ චින්තාමේ ප්‍රඥා මේකට වැටෙනවා. නොකර ඉන්න බලන්න නොකර නොකර හිටියා කෙරෙන දෙයක් අපි දිරවීම කරන්නේ අර වගේ දේශයක් කාලා තමයි. කාපු එක ආය අරගෙන මම ආලා කාලා තමයි කරන්නේ. ඒකට කියනවා අන්වේ ඥාන කියලා. ණය විපස්සනාව කියනවා. තර්ක ඥාන කියනවා. ඔය නොකර ඉඳ උත්සාහ කරන්න ඒත් ඔය වැඩේ ඉබේ කර දෙන බව Tamanට තේරෙයි. එතකොට මේක කෙරුවයි කියලා නම්බුවක්වත් නොකරුවයි කියලා අවනම්බුවක්වත් නැහැ. මම ආනාපාන සති භාවනා කරන විට නාසයේ හුස්ම රැල්ල වැදෙන තරම් දැන ගැනීමට නොයක මේ මට මහත් ගැටලුවකි. කරුණාකර පහදා දෙන්න. හුස්මේ ඉන්න බව දන්නවනම් හැපෙන තැන වැටෙන එක අතිරේක ලකුණක් මිසක්ක භාවනාවට බාධාවක් නෙවෙයි. ඒ නිසා වෙන තැනක හිත නැහැ ආනාපාන හිත තියනවා කියන එක සහතිකනම් භාවනාවට තියෙන සුසුකම තියෙනවා. අපේ හිත හැම වෙලාවෙම නැති දෙයක් අරගෙන ගැටලුවක් ඇති කරගන්න එක තමයි ස්වභාවය. ඒක තමයි මේ හිතේ දුක් දෙන ස්වභාවය. ඒකට සමාදම් වෙන්න එපා. ඒක දැනගන්න අපිට කොච්චර දුන්නත් ඇතෙක් දුන්නත් හෙන්දුව නැහැ කියලා තමයි අපි අඳන්නේ. ඒ ඒ හිතේ හැටි. ඉතින් ඒක දැනගන්න හොඳ දෙයක් මේක කියනවා හිතේ ඌණ භාවය, අතෘප්තිකර භාවය සහ දාස භාවය කියලා. මේක හිතේ දක්ෂකමක් නෙවෙයි හිතේ තියෙන තුවාලයක්. නිසා තියෙන දේ සතුටු වෙනකොට ඒකට අපි කියනවා මෛත්‍රී භාවනාව. නැති දෙන ගැන කනගාටු වෙනවට කියනවා අත්‍රිච්ඡතාවය කියලා. ඒකේ හිතත් එක්කම උපදින දෙයක්. ඒක දැකලා උපහාස කරන්න. කොච්චර දුන්නත් නැති එක තමයි බලන්නේ. ගර්ථ ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවට සූදානම් වීමේදී කය පවත්න ඉරියවට හිත යොමු කරන ලෙස දැන්වා. ආනාපානේ නොවැඩේ නම් එමෙ ඉරියව්වේ සතියේ පවත්න ලෙසද සඳහන් කළා. එවිට ඉරියව් භාවනාවට අයිතිද? ඊසිනායේ වැඩි හැකේ කෙසේද? එහෙම නම්මනම් නැති වුණත් අඩු ගානේ මුළු ලෝකයම මතක කරන්න පුළුවන් බව කයට හිත ගැනීමෙන් තේරෙයි. ඒක දානයටත් අහු වෙන, ඒකට සීලකටත් අහු වෙන, ඒක සමාධියටත් අහු වෙන, ප්‍රඥාවටත් අහු වෙන. ඒක නිසා මේ නමක් නැති වුණාට හික්මීමක් තියෙනවා නම් මුළු ලෝකෙම අමතක කරලා කය පවත්තන්න ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට ඒකේ පදිංචි වෙන්න හදන්න එපා. ඒකට හරි ගියාට පස්සේ ඊගාවට තියෙන මූල කර්මත්තාන්ට ආනාපානට යන්න පුළුවන් නම් ඊට සලස්ස ගන්න ඕනේ. මේක තව වැඩිමක් කය අවබෝධ කරගත්ත කියන එක වැඩිමක් අවශ්‍ය කරන්නේ ඒක තව එකට ගොඩ වෙන්න ගත්ත තරප්පු පෙලක් වගේ. ආනාපාන සත් සමාධිය වැඩිීමේදී හිත වෙනස් අරමුණකට යොමු කළ යොමු වී ඇති බව දැන ගැනීම චිත්තානුපසනාවට අයිති සිටී අයිතිය සිටී අයිතිය සිටී මේ නිවැරදිද? ඉතින් ඉස්සල්ලාගේ කියන ආනපන අහුවෙන්නේ නැහැ කියලා දැන් කියනවා වැවිලා චිත්තානුපසනාව කරන්නද කියලා. එක්කට කියපු මේ ප්‍රශ්න ටිකක් නම් පැහැදිලිව පටලවිලා තියෙනවා. ඉස්සලා කියන ආනාපාන සති භාවනාව සූදානම් වීමේදී ආනාපානේ නොවැඩේ නම් එමෙ ඉරියව්වදෙස සතිය පවත්වන ලෙස සදාන් කළා. ඊගාවෙක් කියන ආනාපාන සමාධිය වැඩිීමේදී හිත වෙනස් තරමකට යොමු ඇති බව දැන ගැනීම චිත්තානුපසනාවට අයිති හිතේ අයිතිය හිතේ මේ නිවැරදිද සියලු සංස්කාර ධර්මයන් පෙර නොතිබීම හටගෙන ඉතුරුක් නැතු නිරුද්ධ වීම හේතුඵල ධර්ම න්‍යායද ඒ ආනාපානයේ සතිය තුල දැක්ක හැකි කෙසේ මේ චින්තාමේ ප්‍රශ්න වෙලා අනිවාර්යයෙන්ම එකිනෙකට පටලවිලි ප්‍රශ්න වගේක් ඉතින් මේක තමයි අපි පුළුවන් තරම් අයින් කරලා එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වත් හිත පවත් ගන්න පුළුවන් නම් අඩු ගන්න මේ මේ මේ අනවශ්‍ය ප්‍රශ්න නගලා හිත මේ කොට දාපු මාළුවෙක් වගේ ගැහෙන එකට උදව් කරන්නේ මේක වෙලා තියෙන්නේ සම්පූර්ණ මුලහපු ප්‍රශ්නෙට හරස්පති විසුද්ධ ප්‍රශ්නයක් මැදදී අහනවා ඊටත් පස්සේ තවත් කරුණු වලට යනවා නිසා මේ පැත්ත හිතවිලි බවත් භාවනාවට විස බවත් ඊට වැඩිය ප්‍රත්‍යක්ෂේ වක්නවා අඩු ගන්න ඉඳගෙන ඉන්න එක නැත්නම් ආනාපානෝගේ ප්‍රත්‍යක්ෂයට යන්න මෙව විසදුවාට කවදාකවත් හිත ඇති කියන්නේ මේක වෙනකොට තව ප්‍රශ්නයක් ආවා තව මේක සැක කරනවා ඒ කියපු දේ තියෙන ව්‍යාකරණ වල අඩුපාඩුකම් හොයනවා ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේ හිතේ තියෙන චපල වංචික ගති දැනගෙන ඒ වෙනුවට ප්‍රත්‍යක්ෂයෙන් මේවට උත්තර දෙන්න. නැත්නම් මේ ප්‍රශ්න විසඳුවාට මේ ලුණු වතුර බොනවා. බොන්න බොන්න පිපාසයි. ඒ චින්ත වැඩි උනන්දු කරවන්න හොඳ නැහැ. ගර්ථ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පැමිණ සිටි අනාථ පින්ඩී සිටුතුමා ඊළඟ මාර්ගඵලයන්ට නොපැමිණීමට හේතුව විදර්ශනා වශයෙන් ඥානයන් දිනීමට අවශ්‍ය ධර්ම දේශනා සහ භාවනාන්හි නොයදීමද එසේනම් නිරන්තරයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට ගිය චිත්තමාට එවැනි භාවනාවක් හෝ ධර්ම දේශනයක් නොදෙසීමට හේතුව කුමක්ද කාටික පහදා දෙන ලෙස ඊතා යටහත්ව වහන්සින් ඉල්ලා සිටිමි. ඇත්තට මේවට උත්තර හරි අමාරුයි අපි මේ පැත්තක වෙලා ඉඳලා අපිට අදාළ නැති අපිට අත්දකින්න බැරි දේවල් වලට හිතන්න පුළුවන් ගොඩක් දේවල් ඔක්කොගෙම වෙන අර ඉස්සලා ප්‍රශ්නේ වගේ හිත කොට දාපු මාළුවා වගේ ගැහෙන්න ගන්න. දෙකට කවුව පණුවා වගේ ගැහෙන්න පටන් ගන්න මේවා එන්නකොටම මතක තියාගෙන ඉන්න ගොවියා කුඹුරේ ගොවිතැන් කරනකොට නියරේ තනකොළ වැවෙනවා. ඒකත් ගොවියා තමයි වැවෙන්නේ. ඒක ගොවියට අවනම්බුවක්. ඒ පොහොරම අරගෙන ඒවා වතුරම අරගෙන තනකොළ වැවෙනවා. ඒ වගේ තමයි මේ භාවනා කරන අයට මේ වගේ ප්‍රශ්නාවට පස්සේ මේවා දිගේ මේ වැට බැඳලා වවන්න පටන් ගත්තොත් කවදාකවත් කෙලවරක්. නිසා ඒව දැනගෙන අයින් කරලා ප්‍රත්‍යක්ෂයට කිට්ටු කරන අත්දකින්න පුළුවන් මම දැන් මෙතන කියන තැනට සාපේක්ෂව ගන්නවා මිසක් මේ වගේ ඒව විසඳන්න ගියාම අපි විශ්ය මේ කෙලවර කරන්න බැරි ප්‍රශ්න වැටක් පැටලෙනවා. නිසා ඒව එනකොටම ඇතුළතී තමන් තුළ එනකොටම දැනගන්න උත්සාහ කරගන්න ඕනේ මොකටද මේක ඉනිමම් බඳින්නේ ප්‍රත්‍යක්ෂයටද චින්තාමේද කියලා චින්තාමේ වෙනවනම් මේ ඒ වගේ දේවල් වලට පොහොර දැමීමෙන් වෙන්නේ ඊට පස්සේ පැය ගාණක් යනකම් හිත තැම්පත් කරන්න බැහැ. ඒ එනකොටම නියපොත්තෙන් කඩලා පැත්තකට දාන්න ඉගෙන ගන්න ඕනේ. මේ එහෙම නොකරුවොත් භාවනාවට අනුග්‍රහ කළා වෙන්නේ නැහැ. චින්තාමේ ඥාන වලට අනුග්‍රහ කළා වෙන්නේ. සතිපට්ඨාන සූත්‍රේන ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස යන යන අනුපස්සන හතරට යොමුන හැටි කිතියෙන් පැහැදිලි කර දෙමින් ඉතා ඕනෑකමින් ඉලා සිටින්. මේක අතර අනුපත්තන හතරට සම්බන්ධයක් මෙහෙම පෙන්වන්නේ ආතාපි සම්පජානෝ සතිමා ආතාපි කියලා කියන්නේ වීර්ය සම්පජානය කියලා ප්‍රඥාව සත්‍ය කියලා සතිමා කියන්නේ සතිය විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං ඒක අනුපස්සනාවට මේ සම්බන්ධ කරලා එහෙම මේ මට කියවන්නවක්වත් හම්බෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ කාට හරි ආපු සංකල්පනාවක් තමයි මේ තියෙන්නේ. අතෝ සම්මත පොත්වල නම් එහෙම මේ අනුපස්සන හතරට යොමු වෙන හැටි වශයෙන් මේ හතරේ එහෙම සම්බන්ධයක් නැහැ. මේ හතරම සමාකාරව හැම අනුපස්සනාවටම උදව් වෙනවා. අනුපස්සනාවට යන්න ඉස්සර වෙලත් කායනපසනාවට යන්න ඉස්සෙල්ලා විතර පටන් ගන්න වෙලාවෙ ඉඳලම මේ යෝගාවචරිකේ ಗುಣ හතරක් සඳහන් කරන්නේ දිකට වඩන්න ඕනේ ඒ වගේ තියෙනවා එව්වම කැරකිලා ගැඹුරු ගැඹුරු ඒවට ගෙනියන මේ පටිච්ච සමුප්පන්න භාවය. ඉතින් ඒක නිසා ඒ වයිදී මේ ගැම්මක් තමයි ඇති කරලා දෙන්නේ. ඒ නිසා මේ විශේෂයෙන්ම එක එක අනුපස්සනාවසෙන් විශේෂ නොකලට ඒක වඩනකොට ඒකෙන් කෙරෙන්න ඕන කෘත්‍ය කොහොමදක් සිද්ධ වෙනවා ආනාපාන සති භාවනාව කරගෙන යන විට ආස්වාසය හා ප්‍රස්වාසයේ වෙනසද චංචල බවද මුලින් දැනේ. පසුව මට පසුව මුළු ආස්වාද ප්‍රස්වාසයේම වේගවත් හැපීම් රාශියක් බවට පරිවර්තන වේ. හිත කිසිදු ලෙසක බාහිරට නොගොසේ දෙසටම යොමු වී තිබේ. බොහෝ වෙලා බලා සිටන විට කය නැත. එපා වීමක් ඇති වේ. හැපීම හැපීම් සමත වීමක් ගැන හිත ඇතිවෙන විට නැවත ආනාපානෙ පැහැදිලිව පෙනේ. ඒක නම් මේ කියවලා තියෙන එක එච්චරම තේරෙන මේකේ ලියවිලා තියෙන විදිහට හැපීම් සමත වීමක් ගැන හිත ඇතිවන විට නැවත ආනාපානෙ පැහැදිලිව පෙනේ. මේ ගැන සුදුසු උපදේශයක් දෙනෙමින් ඊටා ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ මේ පැහැදිලි නැති වාක්‍යය තමයි ප්‍රශ්නෙට උත්තර දෙකම තියෙන්නේ. සමත වීමක් ගැන හිත ඇතිවන විට එහෙම හිතලා ගන්න පුළුවන් වීමක් නෙවෙයි සමතය. අර ඉස්සලා ඇති වෙන తত্ত্বය බලාන ඉන්නවා, තැම්පත් වෙනවා, එපා විමුකුත් ඇති වෙනවායි කියලා. ඒකට ලෑස්ති වෙලාම ගියොත් අර එපා වීමෙන් වෙන තියෙන හානිය නැති කරලා දානවා. එපා වීම නාම ධර්මයක් බවත් එන්නකොට මේක අල්ලගත්තොත් ඒකෙන් වෙන හානි අඩු කරලා ඉදිරියට යන්න පුළුවන් බව තේරෙනකොට උපක්‍රමයෙන් තමයි එන්නේ එන්නේ එන්නේ සමතේකටපත් කරන්න පුළුවන් වෙන්නේ හුරු කරන්න පුළුවන් වෙන්නේ එහෙම නැතු ඒකට හිතලා ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. එතකොට වෙන්නේ අර තිබුණු සමාධියේ සත්‍ය කැඩෙන එකයි. ඒකට ලකුණක් තමයි නැවත ආනාපානෙ මතුවෙන එක. ඒ නිසා මේක එක සැරෙන්න පුහුණු කරන්න පුළුවන් වශී භාවයක් නැහැ. මේ බවට එනකොට ලෑස්ති වෙලා ගිහිල්ලා මම ඊට වැඩිය අද ටික වේලාවක් ඉන්න ඕනේ තව සංසුන් කරගන්න ඕනේ කියලා නැවත නැවත භාවිතා කිරීමේ කරන කරන හැම වෙලාවෙදීම නම් Tamanට විශ්වාසය අධිෂ්ඨාන ශක්තිය ඉන්නේ නමුත් කරගෙන කරගෙන යනකොට මේ ඉදිරිය සඳහා සම්පත් වීම සඳහා කුමක් කළ යුතුද කියලා ඉතින් මගේ වචනේ මම කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්න දරගන්නවා tempat වෙන ස්වරූපයට කළ යුත්තේ කරන්න කියන එකයි කියන්නේ. අප කරන හොඳ දේ තව කෙනෙකුට දාණය දීමේදී එම හොඳ දේ පින් බවට පරිවර්තනය වෙන හැටි විස්තර කර දෙන්න. මේකෙන් පින් කියන වචනයට අපි සරල අර්ථයක් දුන්නොත් පිනායන ගතිය කියලා කවුරු හරි දෙයක් හොරකම් කරනකොට හිත බොහොම තද වෙලා දැඩි වෙනවා. නමුත් කාට හරි දෙයක් බඩගින්න එනකොට දීලා ඒ මනුස්සයා කනවා දකින්නකොට සතුටින් බුද්ධ විඳිනවා දකින්නකොට හිත ප්‍රීණණය වෙනවා. පිනායන ගතියක් තියෙනවා. ඒ පිනායන ගතිය තමයි පිං හිත ආතතිගත වෙලා දැඩි වෙන එක තමයි පව් කියන්නේ. ඒක නිසා කාගර්දයා හොරේ හොරකම් කරලා බලන්න. ඒතර බෑන කොච්චර හිත ප්‍රයෝගකාරීව මේ වැඩේ කරනකොට කොච්චර චිත්ත වීදි ගාණක් හිර වෙනවද කියලා. ඊට පස්සේ කාටද දෙනකොට බලන්න ඒ මනුස්සයා ඒ දේ බුද්ධි විඳින්න ඕනේ. එතනදීම බුද්ධි විඳිනවා දැක්කොත් ඒ ඇති වෙන මෙලෙක් ගතිය. ඉතින් මේ පරිවර්තනය තමයි ඔය පවුපින් දෙක වශයෙන් නිකන් සරල වශයෙන් උදාහරණකින් කියනවනම් කියන්නේ. ලිඛිත ප්‍රශ්න වශයෙන් ගන්නකොට අපි ඒකට විනාඩි 40ක් විතර අරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න මම හිතන්නේ පේන හරියම ඉවරයි. ඉතින් කාට හරි මේ ප්‍රශ්න ඉදිරිපත් කර පිළිබඳව හෝ ධර්මදේශනා පිළිබඳව හෝ වෙනත් දෙයක් දැනගන්න තියෙනවනම් හොඳයි කියලා හිතනවනම් සාකච්ඡාවට ලක් කරන්න. ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නෑ ඒකත් සමහර වෙලාවට සාධාරණ පිළිතුරක් විදිහට නැත්නම් හොඳ දෙයක් විදිහට කරන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් මේ කායනුපස්සන යොරුණාට පස්සේ අපේ හිත චිත්තානුපස්සනට ගෙනියනකොට සාමාන්‍ය ප්‍රධාන මාර්ගපෙත් තුනක් තියෙනවා. වේදනාව හරහා අපි අපි රූප නාමකය අඳුර ගන්නවා. සංඥා හරහා අඳුර ගන්නවා. ඊගාවට සංස්කාර හරහා අඳුර ගන්නවා. සමහර වෙලාවට මෙවට රාග චරිත එහෙම නැත්නම් මේ මානාධික චරිත එහෙම නැත්නම් ditthi චරිත කියලාත් කියත හැකියි. ඊට පස්සේ නිසා කය සංසිඳුණාට පස්සේ මතුවෙන්නේ දුරුකල යුත්තක්ම නෙවෙයි මම කවුද කියලා අඳුරගන්න හම්බෙච්ච රෝග ලක්ෂණ. නිසා එන වේදනාව ප්‍රතික්ෂේප කරන්න එපා. මේ වේදනාව නැවත නැවත එනවනම් මම වේදනා චරිතයක්. මේ වේදනාවේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා කියන්නේ දුරු කරන්න හදනවත් නෙමෙයි බාර ගන්න හදනවත් නෙමෙයි. එතකොට තේරෙනවා මෛත්‍රක මිදගෙන භාවනා කරන එක නා සංඥා චරිතයක් නම් එයාට වේදනාව නෙවෙයි මතුවෙන්නේ. එයාට මතුවෙන්නේ අතීත මතක කරන්න තියෙන දේවල් එහෙම පේනවා. තව කෙනෙක් මේක දිනු කරගන්න සංස්කරණය කරන්න කල්පනා කරනවා. දැන් මේ කියන එකකට ඒ දෙක නැහැ. තියෙන්නේ වේදනාව. ඒ නිසා මේ නාමකයේ රෝග ලක්ෂණ දුරු කරන්න හැදුවොත් වෙන්නේ මොකද්ද? මේ පණිවිඩය ගන්න ඉස්සලා පණිවිඩ කරට ගහලා එලෙවුවා. ගෙදෙට එන්න ඉස්සලම බැනලා එලෙවුවාම හරියන්නේ නැහැ. දූතයාගේ දූත ලක්ෂණ ගන්න දැනගන්න. සර්ප වෙදෙක් උනත් කරන්නේ දූත ලක්ෂණ ගන්න. දූත ලක්ෂණ ගන්න මේ ඒ හොඳට බලන්න ඕන දූතයා එන හැටි. ඒ කියලා තිනෝ ඔළුව කහ කහ එනවද, পায় කහ කහ එනවද කියලා බලනකොට එයාගෙන් තමයි කියන්නේ කාලා තියෙන මොන සර්පයක්ද. එන්න එපා මේ වෙලාවේ මේ කියලා එලව ගත්තොත් මොකද? ඒ නිසා මේ වෙලාවේදී මේ ද්වේෂය හෝ ආදර බව පිළිපින් සාතර බව හෝ ඇති කරන අනුශේ ධර්ම ඊටාම සූක්ෂමයි. එනිසා අපිට කරන් තියෙන යාට ඇවිල්ලා ඒ වේදිකාවේ රංගනේ රඟපාන්න ඉඩ දෙන්න. එතකොට බලන්න ඕනේ මේ ශෝකාන්ත දර්ශනයද දුක්ඛාන්ත දර්ශනයද මොකාටද එන්නේ? කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා කියන්නේ. නිසා මේ වේදනාව වෙනකොට ඒක දිහා බලාගෙන ඉන්න තරම් ඉවසීමක් තියෙනවා. මොකද මේ වේදනාව කවදාකවත් නොඉවසිය හැකි මට්ටමට එන්නේ නැහැ භාවනාවෙන්. වේදනාවක් එනවා නොපතපු විදිහට එනවා. නමුත් නොඉවසිය හැකි මට්ටමකට එන්නේ නැහැ. ඒ නිසා අපි දැන් වේදනාව දිහා බලන්නේ මේ පරතෝ සංකල්පයෙන් වේදනාවේ තියෙන ධර්මතාවය දක ගන්න. දැක ගැනීමෙන් තව දෙයක් වෙනවා මගේ චරිත වේදනා චරිතයක් කියලා. නැත්තම් නැවත නැවත වේදනාව තමයි මම වේදනාවෙන් තමයි මට ඉද්දෙන්නේ. වේදනාවෙන් තමයි මම කිපෙන්නේ. වේදනාවෙන් තමයි මම ඇවිස්සෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒක ලොකු මේ දුරුකල යුක්තක් නෙවෙයි. ඒක හොඳට මේ අධ්‍යයනය කරන්න ඕනේ. වෛද්‍යවරයෙක් රෝග ලක්ෂණ දැකලා රෝග ලක්ෂණ අනුව රෝග නිర్ణය කරනවා. ඒක අනිච්චන් දුක්ඛං අනත්තක් කියන්නත් එපා. මේ දුරු වේවා කියලා කල්පනා කරන්න යන්නත් එපා. වේදනාව වෙනකොට වේදනාව මුල මේමයි, මැද මේමයි, අග මේමයි. සල්පනා ඥාන පහළ වෙනවා නම් ඒත් එහෙමයි. එතකොට අපිට සුද්ධ අවස්ථාවක් හම්බ වෙනවා මේක නැවත නැවත එනවනම් මේක මගේ මේ ආවේනික චරිත ලකුණක්. ඒ චරිත ලකුණ එන්නට උගාවක් අමාරුයි. මොකද කායනුපස්සනා සාර්ථක වුණාට පස්සේ තමයි මෙයා එන්නේ. එනකොට ඒකට සාතරුනේ නැත්තම් අපි අර මන්ත්‍රේ මතුරුලා මතුරුලා යකා එනකොට යකාට බය වෙනවා. මතුරුන්න නරකයි යකාට බය වෙනවා. ඉනේ යකෙක් වරින් කියලා තමයි වැඩේ යන්නේ. මම අහගෙන හිටිය අර announcement එකක් කරා ගිය අවුරුද්දේ ගිය මාසේ අපි 25 වෙනවයි කියලා මම හිතන්නේ ඒක මම දම් දම් රිවියාත් කතා කරා 25 වෙනිදා ඒ ඉස්සරවනේ භාවනා වැඩපිළිවෙලක් කියන නිසා අපි යොදාගත්තේ 17 18 වෙනිදා. ඒ නිසා ලබන මාසේ නැවත දම් රිවියට සටහන් තියෙන 18 වෙනිදායි කියලා මම ඒක නිවැරදි කිරීමක් කරන්න කැමති මේ වෙලාවේ. දැන් එහෙමනම් අපි වැඩේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද 2011 අගෝස්තු මාසේ 21 වෙනිදා දම් රිවි පදනමින් අනුමೋದනා ශීර්ෂයෙන් මේම සටහනක් තියෙනවා. අද දින මේ භාවනා වැඩසටහන පැවැත්වීමේදී අවශ්‍ය පාසුකම් සැපීමේදී සහභාගී වූ පිරිසඳා ගිලම්පස් සපයාදීමට දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩ කිරීම සඳහා ප්‍රවාහන වේදම් වලට දායකත්ව ලබා දුන් ශිරු දිනාට පින් අනුමෝදන් වේවා කියලා සටහන් කරනවා. ඉතින් මේ සඳහන් කළා වූද නොකළා වූද මේ මහා ගුපින් පුණ්‍ය කර්මයේ සඳහා උදව් කළ සංවිධානය කළ සියලු පෙනෙන නොපෙනෙන සියලු දෙනාටම අපි මේ අනුමೋದනා ශීර්ෂයේ මුදිතාවෙන් කරන පින අපි ඉදිරිපත් කරමේ යැත්තෝ ඒවා දැකලා සන්තෝෂ වෙලා සාදු කියලා සන්තෝෂ වෙලා ඉදිරියටත් අපි ඒ කරන්නා වූ සීල වැඩවලට අනුග්‍රහ කරත්වා සපසාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා ඒ වගේම අපි නමින් මේ පරිලෝකීය යම් තාක් ඥාති මිත්‍රයි බන්දු කලත්‍රාදී පිරිසක් ඉන්නවනම් ඒ පිරිසත් ඉන්නා තැනක සිට අපේ මේ පින දකිත්වා හිතනෙත් යොදලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ට අවශ්‍ය සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අප අපටත් මේ පින් එකසේ හේතු වාසනා වීමේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සපයි සාන්තයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරන ලද ඒ අමාමහා නිවන පිණිසම මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගන්න. ඒ අදාසින් යුක්තව අපි ඊත්තාවතා ചാති ගාථා සජ්ජහායනා කිරීමේ දවසේ වැඩසටහනේ නිමාව සටහන් කරමු. ඊත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතා එත්තාවතා චංගම්මේ ඊසම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච මතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු